නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි මේ සඳ කාලේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිමොක්ක සූත්‍රය මේ සූත්‍රය සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ නල වර්ගයේ තියෙන දෙවෙනි සූත්‍රය මේ සූත්‍රයේ සඳහන් වෙනවා පසක සිටි దేవතාවෙක් භාග්‍යතුන් වහන්සේට මෙසේ සැලකලා විදුකාණනි ඔබ වහන්සේ අපගේ නිමොක්කය පමොක්කය විවේකය දන්නාසේක්ද ඇවත්නි මම සත්වයන්ගේ නිමොක්කය පමොක්කය විවේකය දනිමි නිදුකාණනි සතුන්ගේ විමොක්කය විමුක්කය පමුක්කය විවේකයේ ධන්නේ කෙසේද? හැවත්නි ආසාව මුල් කොටගත් භවය නැති කිරීමෙන්ද සංඥා විඥාන නැති කිරීමෙන්ද වේදනා නිරෝධය සහ සංසිඳීමෙන්ද සත්වයන්ගේ නිමොක්කය පමුක්කය විවේකයේ මෙසේ දනිමි මේ සූත්‍රය ඇත්තටම කියනවා නම් ආර්ය ශ්‍රාවකයාගේ දෛනික කටයුත්තක් පිළිබඳව දේශනා කරන සූත්‍රයක්. නිමොක්කය පමොක්කය විවේකය කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතය තුළ තමන් වහන්සේගේ අවබෝධානුකූලව පත්වෙන ස්වභාවයන් මේ වචන තුලින් pāli වචන වලට සරල ත්‍රිපිටකයේ අර්ථකථනයක් දීලා නැහැ. ගොඩාක් ස්ථානවල සමහර වචන වලට අර්ථකථන දීලා නැහැ. ඒකට හේතුව තමයි අර්ථකථන කරන්න බෑ ඒවා. නිමොක්කය කියලා කියන්නේ එයා නික්මෙනවා කියන එක. එහෙම නැත්නම් ඒ මාර්ගයට පිවිසෙනවා. නිකුත් වෙනවා කියන එක. පමොක්කය කියලා කියන්නේ ඒ නික්මෙච්ච දේ තුළටපත් වෙනවා කියන එක. විවේකය කියලා කියන්නේ සංසිඳනවා කියන එක. එහෙනම් අපට නික්මීම් අතරක් තියෙනවා. සෝවාන් මාර්ගයට නික්මීම, සකු르දාගාමි මාර්ගයට නික්මීම, අනාගාමි මාර්ගයට නික්මීම, අරියත් මාර්ගයට නික්මීම. පමොක්කය කියන පත්වීමුත් අතරක් තියෙනවා ආර්ය ශ්‍රාවකයට සෝවාන් ඵලයටපත් වීම සකු르දාගාමි ඵලයටපත් වීම අනාගාමි ඵලයටපත් වීම අරියත් ඵලයටපත් වීම විවේකයේ තමයි නිවීම නිර්වාණය එන අරියත් ඵලයට පස්සේ එයා නිර්වාණයට සමවදිනවා පිරිනිවන් පානවා එනම් මේ దేవතාව ඇවිල්ලා තථාගතයන් වහන්සේගෙන් ආනවා භාග්‍යවත් නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ මේ ලෝක සත්‍යයේ නිමොක්කය පමොක්කය විවේකයේ දන්නාසේක්ද තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් මේ ලෝකයේ තියෙන සෑම නික්මීමක්ම ඒ නික්මීම කරන කොටගෙන තමන්පත් වෙන පත්වීම ඒ පත්වීම කරන කොටගෙන තමන්ට ඇති වෙන නිවීම මේක හොඳාකාරයෙන් දන්නාසේක එහෙනම් අපගේ ජීවිතවල මේ නිමොක්ක කියන මේ සූත්‍රය කොච්චර වැදගත්ද කියලා කිව්වොත් අපගේ ජීවිත කාලය තුලම මේ නිමොක්ක සූත්‍රය සඳහන් වෙලා තියෙනවා. අපගේ චර්යාවල අපගේ ක්‍රියාකාරීත්වය තුළ මේ නිමොක්ක සූත්‍රය නැති තැනක් නැහැ. මේ සූත්‍රය කියවලා බලනකොට තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යයට මෙච්චර සුන්දර පණිවිඩයක් කියන්න මොනතරම් දක්ෂ වූසේක්ද? ඇයි මේ දක්ෂකමට ගුණාංගයක් ඇදුවේ නැත්තේ? නවගුණාදී මේ ගාතාවට ඇයි මේ ගුණේ එකතු කරේ නැත්තේ කියලා අපට දුක හිතෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරන මේ නිමොක්කය, පමොක්කය, විවේකයේ මොකද්ද කියන එක අපි සවිස්තරාත්මක විද්‍යාත්මකව ගවේෂණය කරමු. යම් කිසි අවස්ථාවක භික්ෂුන් වහන්සේ නමකට අපි කියනවා ඔබ වහන්සේ මල් සෝදානම් කරන්න ඕනේ. පාන් වලට තෙල් සෝදානම් කරන්න ඕනේ. සුවඳ දුම් සඳහා අඳුන් කෝරු සූදානම් කරන්න ඕනේ කියනකොට උන්වහන්සේ කල්පනා කරනවා මම ආවේ මේවා කරන්න නෙමෙයි මම ආවේ අතු ගන්න නෙමෙයි මාගේ රාජකාරිය වෙන එකක් මම එක එක්කෙනා කියන වැඩ කරන්නේ නැහැ කියලා කියපු ගමන් අන්න එයා පෘථිජන ස්වභාවයටපත් වෙලා නොයික්මොන භික්ෂුවක් වටපත් වෙනවා අපි ඒ වගේ චරිතයක් තිබුණොත් නොහික්මොන භික්ෂුව කියලා නේද කියන්නේ විනයානුකූලව එයා දෝත්ම දෙනින් දෑත් තියාගෙන සාදුකාර දීලා කියනවා තථාගතයන් වහන්සේටද මල්පහන් පූජා කරන්නේ තථාගතයන් වහන්සේටද මට ආලෝක පූජාව සූදානම් කරන්න කිව්වේ. තථාගතයන් වහන්සේගේ බුද්ධ කුටිය සුවඳ කරන්නද මට අඳුන් කෝරු ගේන්න කිව්වේ. සාදු සාදු මේ තරම් කුසලයක් මං කවදාවත් හිතුවේ නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් සූදානම් කිරීමේ කුසලය මට පහළ වුණා. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කුටිය ආලෝක කරන්න පාම්පත්තු කරන්න මට පින පෑදුනා. තථාගතයන් වහන්සේ ඉන්නා කුටිය සුවඳවත් කරන්න ධර්මයෙන් මේ ලෝකය සුවඳවත් කළා වූ සද්ධර්මයෙන් මේ ලෝකය වර්ණවත් කළා වූ උන්වහන්සේගේ කුටිය සුවඳවත් කරන්න අඳුන් කෝරුපත්තු කරන්න මට පින පෑදුනා වාසනාව පෑදුනා කියලා සන්තෝෂයෙන් ඒකට කරනවා නම් අපි කියන ඉක්මුණ භික්ෂුව කියලා. එයා වහාම කීකරු වෙනවා වහාම පෑදෙනවා. එහෙනම් තුන් ලෝකාග්‍රෝ තථාගතයන් වහන්සේට දාන්නේ දෙන්න බැරුව මොනතරම් මිනිස්සු මේ ලෝකේ දුක් වුණාද? එහෙනම් තුන් ලෝකාග්‍රව තථාගතයන් වහන්සේට මලක් පූජා කරන්න බැරුව මොනතරම් දුක් වුණාද? එහෙනම් ඉතිහාසයේ අපි චරිත කතාවකින් දැක්කා එක්තරා සේවකයෙක් ඇවිල්ලා ඒ රජවාසලට මල් ගෙනියනකොට තථාගතයන් වහන්සේ දැකලා තථාගතයන් වහන්සේට මල් ටික පූජා කරනවා. මගේ ජීවිතේ නැති වුණත් මට කමන්නේ නැහැ. රජ්ජුරුව මාව ඉසගසලා දම කමන්නේ නැහැ. මම මේ මල් ටික පූජා කරනවා කියලා ජීවිතේ පරදුවට තියලා මල් පූජා කළා. අද මට ජීවිතේ පරදුවට තියන්න අවශ්‍ය නැහැ. කිසිම දෙයක් මට කැප කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් මෙතන ඉන්න යම්කිසි ස්වාමින් වහන්සේ නමක් මට අඬගාලා කුසලයේ ඔතල මගේ අතට දුන්නා. එහෙනම් ඒ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට ජීවිතේ පූජා කරන මට්ටමින් පූජා කරා මල්. එහෙනම් අද මම ජීවිතේ පූජා නොකර පූජා කරනවා මල්. එහෙනම් මම ගොඩාක් වාසනාවන්ත කෙනෙක් කියලා සන්තෝෂයෙන් ඒ වතාවන් වල යෙදෙනකොට අමදිලා තථාගතයන් වහන්සේගේ විහාරය පිරිසිදු කරනකොට බලන්න එයා මේ ලෝකයේ ගොඩාක් ශ්‍රේෂ්ඨ ඉක්මන භික්ෂුවක් බවට පත් වෙනවා. එහෙනම් මේ ඉක්මීම තමයි නිමොක්කය කියලා මේ තථාගතයන් වහන්සේ සඳහන් කරනවා. එහෙනම් නික්මෙනවා. එයා නික්මෙනවා යම්කිසි කාර්යාවයට. ඒ කාර්යාවය තුළ එයා නිරත වෙනකොට එයා දකිනවා මේ ආලෝකය නැති වෙනකොට මොනතරම් මේ අඳුරුද මේ කුටිය අපහැදිලි අපහැපත් මේ පාන් ටික දැල්ුණාම හරි ආලෝකමත් තෙල්වල සුවඳ අපට දරා ගන්න බෑ තථාගතයන් වහන්සේගේ කුටිය ආලෝක කරවූ කුසලයේ සුවඳ මේ ලෝකයේ පුරාම වීදෙනවා මාගේ කය හිඹලා බලනකොට භාග්‍යතුන් වහන්සේට වත කරන කයක සුවඳ මට දැනෙනවා එහෙනම් මේ මල් පූජා කරනකොට මේ මල් වල තියෙන වර්ණය නිසා මේ කුටිය වර්ණවත් වුණා. තථාගතයන් වහන්සේ ඉදිරියේ নানা ප්‍රකාර සුවඳ මල් පූජා කරලා මේ කුටිය අලංකාර කළා, ආසනය අලංකාර කළා. කිසිම දුර්ගන්ධයක් ඇති නොවන විදියට මේ තියෙන වාතය සම්පූර්ණ ගන්ධයෙන් පෙරවුවයි කියලා එයා සන්තෝෂ වෙනකොට බලන්න ඒ මාර්ගයට එයා පිවිසිලා ඒ මාර්ගය තුල අවබෝධයටපත් වුණා. එහෙනම් මාර්ගයට පිවිසෙනවායි කියලා කියන්නේ එයා ආමිෂය තුල ඉන්නවා. එයා තාම ಗುಣධර්ම වඩනවා. ඒ මාර්ගය තුල පරිපූර්ණත්වය පතනවා. කමඨාන් වල නිරත වෙනවා. එහෙනම් ඒක තුල තියෙන ප්‍රතිපත්තිය දකින්නකොට ඒ අවබෝධය ලැබෙනකොට සෑම ක්‍රියාවක් තුළම Tamanට ඇතිවෙනා වූ කුසලයේ දකිනකොට ලෝකෝත්තර විද්‍යාව ප්‍රත්‍යක්ෂ වෙනකොට අන්න ඒ ආර්ය ශ්‍රාවකයා හිතනවා මම විශාල අවබෝධයකටපත් වුණා මට විශාල දැනුමක් පාළ වුණා මට ගොඩාක් ගැඹුරින් හිතන්න පුළුවන්. මගේ දැනුම එන්න එන්න වැඩි වෙනවා. මගේ කුසලය මෝරනවා කියලා හිතනකොට එයා සංසිඳනවා. ඒ ආමිෂය තව කෙනෙකුට පවරන්නේ ඒ බුද්ධ පූජා කටයුතු තව කෙනෙකුට දෙන්න සූදානම් නැහැ. හැමෝම මට මේ දේ කරන්න ඇරලා විවේකයෙන් ඉන්නවා කියලා කියන්නේ. ඒගොල්ලෝ විවේක ඉන්න තාක්කල් පමණයි මට මේ මහා ආනිසංසදායක කුසලයේ කරන්න පුළුවන්. ඒගොල්ලෝ මේ කුසලයේ ගැන තේරුම් අරගෙන අවදි වුණොත් ඒගොල්ල මේ කුසලයෙන් කොටසක් ඉල්ලුවොත් මේ මහා පුණ්‍ය කර්මය මට කරන්න හම්බෙන්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ සම්බන්ධ සම්මා සම්බුද්ධ කර්මය මට තනියෙන් ගන්න බෑ. ඒවා ඒගොල්ල බෙදා ගන්නවා. හැමෝම ඉදල් අරගෙන අතු ගන්නවා. හැමෝම මේ ආලෝකයට සම්බන්ධ වෙනවා. මල් වලට සම්බන්ධ වෙනවා. කුසලයේ බෙදිලා යනවා. එහෙනම් මේ කට්ටිය මට වැඩක් පවරලා නැහැ. ඒ හැමෝටම වඩා ඉක්මනට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය කුසලය අම්බ කරන්න මට රස්සාවක් දීලා ලෝකෝත්තර රැකියාවක මං ඉන්නවා කුසල් අම්බ කරනවා පින් අම්බ කරනවා කියන අවබෝධයටපත් වෙනකොට අන්න පමොක්කය කියලා ඒකට දේශනා කරනවා යම්කිසි අවස්ථාවක ලෞකික දෙයකින් නික්මෙනකොට නිමොක්කය කියලා කියනවා ඒ නික්මිච්ච දේ තුල අවබෝධයටපත් වෙනකොට පමොක්කය කියලා කියනවා ඒක තුළ තියෙන යථාර්ථය දැකලා මේ ලෝකේ හැමදේම නිවන පිණිස වෙන කර්මය හැමදේම සංසිඳනා වූ ධර්මය කියලා හිතලා හැමදේම නිරෝධ වෙනකොට එයා විවේකයටපත් වෙනවා එයා කොච්චර විවේක ගන්නවද කියලා කිව්වොත් එයා මේ වත කරනකොට විවේක ගන්නවා ධර්මයේ ශ්‍රවණය කරනකොට විවේක ගන්නවා ධර්ම සාකච්ඡා කරනකොට විවේක ගන්නවා එයා සක්මන් භාවනා විවේක ගන්නවා වාඩි වෙලා ඉන්නකොට විවේක ගන්නවා. එහෙනම් කොච්චර විවේක ගන්නවද කියලා ඇහුවොත් එයාගේ ජීවිතයම විවේකයේ බවට පත් වෙලා බලන්න කල්පනා කරලා මේ නිමොක්ක සූත්‍රය අපගේ ජීවිතයේ තියෙන චර්යාව නේද? එහෙනම් විවේකයට පත් වෙච්ච නැති භික්ෂුවක් මේ ලෝකයේ මොනම විවේකයකට ඉතියත් එයාට විවේක ගන්න බෑ. අපට මතකයි අපි යම් යම් අවස්ථාවලදී ගී කාලේ යම් යම් වැඩවල නිරත වෙනකොට ඒ වැඩවල තියෙන රාජකාරි බහුල වෙනකොට අපි නිදාගන්න සූදානම් කොට්ටමෙට්ට තියෙනවා. ඔළුවත් කොට්ටෙට තිබ්බා. නමුත් ඇස් පියාගත්තට නිින්ද යන්නේ නාන ප්‍රකාර කරුණාකාරණ අපගේ ඔළුවට ඇවිල්ලා නාන ප්‍රකාර ලෝභ දේශ මොහ රාග ඇවිල්ලා අපගේ ජීවිතයේ මහා භයානක ලෙස පටලනවා නිින්ද නැති විවේක රහිත වූ අවිවේක චරිතයක් බවට පත් වෙනවා එනම් මේ නිමොක්ක සූත්‍රයේ සංයුත්ත නිකායේ තථාගතයන් වහන්සේ මේ దేవතාවට නෙමෙයි දේශනා කරන්නේ මේ ලෝකේ වර්තමානයේ ජීවත් වෙන සෑම මිනිසෙකුගේ මේ ජීවන චර්යාව තමයි මේ නිමොක්ක සූත්‍රයෙන් දේශනා කරන්නේ. එහෙනම් අද අපි යම්කිසි දහම් කාරණාවක සම්බන්ධ වෙනකොට අපට විශාල ඉක්මීමක් තියෙන්න ඕනේ ඒකට සම්බන්ධ වෙන්න. එහෙනම් අපි කියමු සම්පූර්ණ රාත්‍රී පිරිත් දේශනාවකට අපි සම්බන්ධ වෙනවයි කියලා. එහෙනම් මුළු රාත්‍රියම නිදාගන්න නැතුව ඇහැරලා ඉන්න සෑම සූත්‍රයක්ම සද්ධාවෙන් කියන්න ඒ පින්වතුන්ට යහපතක් වේවා තථාගතයන් වහන්සේගේ වචනය මාගේ මුඛයෙන් නැවත නැවත සජ්ජායනා වේවා මේගොල්ල බලාපොරොත්තු වෙන්නේ නිරෝගිමත් වෙන්නද නිරෝගිමත් වෙලා මදි නිදුක්භාවයේ නිරෝගීභාවයේ සුවපත්භාවයේ ලැබෙන්න ඕනේ බලාපොරොත්තු වෙනවට වඩා මේ පිරිතේ ආනිසංස ලැබෙන්න ඕනේ කියලා අපි ඉතාගෙන වැඩ කරනකොට අපගේ චරිතය නික්මනවා නේද? ඉක්මුණු භික්ෂුවක් බවට පත් වෙනවා නේද? ඉවසිලිවන්ත චරිතයක් නිර්මාණය වෙනවා නේද? ඕනම එකක් දරා ගන්න පුළුවන්, නිදි මරන්න පුළුවන් වීරිය අපි තුලින් ඇති වෙනවා නේද? ඒ විතරක් නෙමෙයි අනිත් අය වෙනුවෙන් කැප වෙලා අනිත් අය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් පරාර්ථකාමී චරිතයක් අපි තුලින් නිර්මාණය වෙනවා නේද? එහෙනම් කල්පනා කරලා බලන්න පිරිතක් සජ්ජායනා කරන්න යනකොට අපි මේ පිරිත තුළ අපගේ කැපවීම පරාර්ථ කාමිත්වය මේ ලෝක සත්‍යය කරේ මෛත්‍රිය භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය මේ ලෝක සත්‍යයට බෙදා දීමේ කාර්යය කියන මේ රාජකාරී හැම දෙයක් තුළම අපි නික්මීමටපත් වෙනවා එහෙනම් අපේ කය සිත වචනය සංවරභාවය තුළට සීලය තුළටපත් වෙනවා එහෙනම් අපගේ ජීවිත තුළ සෑම අවස්ථාවක්ම මේ නිමොක්ක සූත්‍රයේ තියෙනවා නික්මීම අපි තුළ තියෙන්න ඕනේ. නික්මනවායි කියලා කියනකොට ශබ්දකෝෂයේ තවත් අර්ථයක් දෙනවා නිකුත් වෙනවා. එහෙම නැත්නම් පිටව යනවා කියලා. එහෙනම් මොනවලින්ද පිටත් වන්නේ? අර මෝහයෙන් පිටත් වෙලා යනවා. මං තුල ආහංකාරයක් අටගත්තා. ඒ ආහංකාරයෙන් මං පිටත් වෙලා යනවා. උඩඟුකමක් අටගත්තා. උඩඟුකමෙන් පිටත් වෙලා යනවා. අන්න බලන්න නික්මුණු භික්ෂුවකට හොඳම උදාහරණයක් තියෙනවා. ඒ තමයි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය ඒ ආකාරයෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඒ සැරියොත් මහරහතන් වහන්සේගේ සිවුර මාපොළවේ දැවටෙනවා. ඒ මාපොළවේ සිවුර වදිනකොට පුංචි අත්තවරුදු සාමණේර ස්වාමින් වහන්සේ අරියට වචන කතා කරගන්න බෑ. උන්වහන්සේ කියනවා සාරිපුත් ආන්දරන්ගේ සිවුර පොළවේ වදිනවා කියලා. ඇරිලා බලලා ඒක සත්‍ය බව දැනගෙන සාදු සාදු මම ඒ වරද අදාගනිමි කියලා සාරිපුත් ආන්දරෝ පුංචි අත්තවරුදු රාතන් වහන්සේට කීකරු වෙලා තමන්ගේ සිවුර හරිගස්ස ගන්නවා. බලන්න නික්මීම කියලා කියන්නේ ඒ මාන්නේ නික්මීම උඩඟුවේ නික්මීම ආංකාරයෙන් නික්මීම එහෙනම් අපගේ ජීවිතේ අපි මොනතරම් නොඉක්මුණු භික්ෂුවක් වශයෙන් ඉඳලා තියනවද අපගේ සිටිවිලි වල ගත්තාම මේ ලෝභය, ద్వේෂය, මෝහය, රාගය කියන මොනතරම් නොඉක්මුණු කරුණු තියනවද අපේ සිටිවිලි වල මේ සංසාරයේ නැවත නැවත දුක් විඳීම පිණිස එහෙනම් මේ නිමොක්ක සූත්‍රය එදා దేవතාවාට දේශනා කරපු එකක් නෙමෙයි තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වශයෙන් අපට දේශනා කරපු සූත්‍රයක් සෑම ගී පින්වතෙකුටම දේශනා කරපු සූත්‍රයක් ඒ මම නිමුක්කය අපගේ ජීවිත කාලය තුළ සෑම අවස්ථාවක්ම පවතිනා වූ ධර්මතාවයක් අදහිඳලා කල්පනා කරන්න කමඨාණක් වශයෙන් වඩන්න තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යයට කමඨාණක් දෙනසේක මොකද්ද කමඨාන ආංකාරය ආවද මම නොනික්මුණ භික්ෂුවක් වශයෙන් දැනගෙන ඉක්මීම වඩන්න උඩඟුකම කාවද නොහික්මුණ භික්ෂුවක් වශයෙන් දැනගෙන ඉක්මීම වඩන්න ඉවසිලිවන්තකමක් නැද්ද මම නොහික්මුණ භික්ෂුවක් කියලා තේරුම් අරගෙන අන්න ඉක්මීම අදන්න Tamanට යම්කිසි අවස්ථාවක द्वේෂය ඇති වෙනවා අන්න මම නොහික්මුණ භික්ෂුවක් කියලා හිතාගෙන ඉක්මීම හදන්න එහෙනම් මේ සෑම අවස්ථාවකම මේ නිමොක්කය කියන තථාගත වචනය මේ ಗುಣධර්ම අපි වඩන්න ඕනේ. එනම් භාග්‍යතුන් වහන්සේ දේවතාවට දේශනා කරන්නේ මේ ලෝකේ නිර්වාණයට හදාළ නිවන් පණිවිඩයක් නේද? යහපත් සත්පුරුෂ ಗುಣධර්මයක් නේද? මේ ಗುಣධර්මය අඩු වෙච්ච ගොඩාක් අයගේ ජීවිතවල ප්‍රශ්න දිහා බලන්න ගැටලු දිහා බලන්න ඒ මිනිස්සු තරම් මේ ලෝකේ දුක් විඳින කෙනෙක් නැහැ. එහෙනම් අපි සෑම අවස්ථාවක නික්මෙන්න ඕනේ ඉක්මුණු භික්ෂුවක් බවට පත් වෙන්න ඕනේ අපි තුල පවතිනා වූ ක්ලේශ ධර්මයන් වලින් අපි පිටත් වෙලා නික්මලා යන්න ඕනේ එහෙනම් මේ ක්ලේශ ධර්මයන් ඇති වෙන්නේ ඒ අවස්ථාවේ නම් ඒ අවස්ථාව තුලින් පිටත් වෙන්න වෙනත් අවස්ථාවට සමවදින්න ඒ අවශ්‍ය නැති ಗುಣධර්මය අපෙන් ඉවත් කරන්නට අවශ්‍ය කමඨාන වඩන්න එහෙනම් නිමොක්ක සූත්‍රයේ ඊළඟ කාරණාව තමයි පමොක්කය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා පමොක්කය කියලා කියන්නේ නික්මුණා වූ ධර්මතාවය තුළ අවබෝධයටපත් වීම. එහෙනම් ඒක තුළින් ඵලයක් දැකීම. එහෙනම් අපේ චරිතවලින් අපි දැක්කා හැමදාම බුදුන් වදින එක අපට කරදරයක්. මට විතරද මේ තෙල්පන් හදන්න තියෙන්නේ? මට විතරද මල් කඩන්න තියෙන්නේ? හැමදාම මං ගිලම්පස හදනවා. එතකොට මට විතරද මේ වැඩ ටික පැවරලා තියෙන්නේ? අනිත් අය විවේකයෙන් ඉන්නවා කියනකොට අන්න මට තරහා ගියා. මං द्वේෂය ගත්තා. මං වෛර බැඳගත්තා. මම නොයික්මුණා. උඩඟුකම ආවා. ආහංකාරකම ආවා. මන්තර මාන්න්‍ය අටගත්තා. අනිත් අය කරේ නින්දාව, අපාස, විවේචන, අගෞරව මන්තර ඇතිගත්තා. එහෙනම් මේ වගේ අසත්පුරුෂ ගුණාංග එහෙම නැත්නම් මේ වගේ දුස්සීල ගුණාංග Taman තුල එනකොට මේ හැම එකක්ම නික්මෙන්න ඕනේ අතාරින්න ඕනේ එතනින් පිටත් වෙන්න ඕනේ එහෙම පිටත් වෙනකොට අවබෝධයක් ඇති වෙනවා තථාගතයන් වහන්සේට මල් පූජා කරන්න මම විතරයි ශාසනයේ සුදුසු සාදු සාදු සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් පාන් පූජා කරන බලය ඒ අවසරය මටම ලැබේවා මේ භවය පුරාම අපවත් වෙනකන් පිරිනිවන් පානකන් මට මේ අවස්ථාව හිමි වේවා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මේ ලෝකේ හැමතැනම මල් පිපි දේවා ඒ පිපෙන සෑම මලක්ම මගේ අතින් කඩලා නෙලලා භාග්‍යතුන් වහන්සේගේ සුවඳ කුටිය අලංකාරවත් වේවා নানা ප්‍රකාර වර්ණ වලින් ගන්ධ වලින් මේ කුටිය පිරේවා විහාර මන්දිරය අලංකාර වේවා කියලා තමන්ගේ සිත් වලින් සාදුකාරයක් දීලා එයා මේක ප්‍රාර්ථනාවක් කරනවා, පාරමිතාවක් කරනවා. ඒ තෙල් පාන් දානකොට මම තමයි මේ ලෝකයේ තථාගතයන් වහන්සේට ආලෝක පූජාවට සුදුසු භික්ෂුන් වහන්සේලා 5000 හිටියත් මට මේ වරය ලැබුණා. මම විශේෂ කුසලයකින් ආපු කෙනෙක්. බලන්න භාග්‍යතුන් වහන්සේගේ කුටිය මොනතරම් කරවලද ඒ විහාරස්ථානයේ ආලෝකය කරන්ට තථාගතයන් වහන්සේට මේ ආලෝකය පූජා කරන්ට මේ පෑදිලිකම නිසා අපෑදිලිකම නිසා අන්ධකාරය නිසා ඇතිවෙනා වූ චකිතය අයින් කරන්නට අන්ධකාරය නිසා ඇතිවන අපහසුතාවයන් දුරු කරන්නට මේ මහා කුසලයේ කරගන්නට මට අවස්ථාව ලැබුණා. එහෙනම් සියලෝම ස්වාමින් වහන්සේලා මේ ආලෝකයෙන් පැටලෙන්නේ නැතුව වැටෙන්නේ නැතුව යනකොට මේ අන්ධකාරයේ අපහසුතාවයෙන් Taman අත මිදෙනකොට අන්ධකාරය අතුරු වෙලා අතුරුදාම් වෙලා ආලෝකය තුළින් ඇතිවෙනා වූ ප්‍රියමනාපත් භාවය භුක්ති විඳිනකොට මට මොනතරම් කුසල් ලැබෙනවද මොනතරම් පින් ලැබෙනවද මේ කුසල් පින්ම ඇති නේද මට මේ භවයෙන් නිවන් දකින්න එහෙනම් මේ විදියට මෙයා යම්කිසි අවබෝධයටපත් වෙනවා යම්කිසි ප්‍රඥාවට සමවදිනවා එයා ලෝකෝත්තරව මේක ගවේෂණය කරලා ඵලයකටපත් වෙනවා ඒක තමයි එයා පැවැත්මට තිබිච්ච දේ නික්මුණා නික්මුණ දේ තුලින් අවබෝධයට ඵලයටපත් වුණා එහෙනම් මේ ඵලයටපත් වීම තමයි පමොක්කය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් මේ ඵලයටපත් වෙච්ච කෙනා හැමදාම මේ කාර්යය කරනවා. කවදාවත් එයා කැළඹෙන්නේ කැළඹෙන්න හේතුවක් නැහැ. හේතුව එයා මේ තුලින් විද්‍යාව දැකලා විදර්ශනාව වඩලා සතර සටිපට්ඨානේ 100 වඩලා එහෙනම් මේක තුලින් එයා ගොඩාක් ප්‍රඥාවෙන් මේ කටයුත්ත දෛනිකව කරනකොට එයාට පුදුම විවේක සෝයක් හම්බෙනවා. ඇයි ගිනි පෙට්ටිය අතට ගන්නකොට මේ දැන් ආලෝක ඇතිකරන්න යනවා සියලු සත්වයෝ මේ ආලෝකය පිළිගනිත්වා මදුරුවා මැසි කකුරා කූඹියා එමෝට මේ ආලෝකය පූජා වේවා බුදුන් වඳින සංඝයාට මේ ආලෝකය පූජා වේවා අන්ධකාරයෙන් ඇතිවෙන්නා වූ අපාසුතාවයන් නික්ෂමණය වේවා අතුරුදාන් වේවා ආලෝකය නිසා ඇතිවෙන්නා වූ ප්‍රියමනාප චෛතසිකය ඒ ප්‍රියමනාප සිටිවිල්ල ඒ හැමෝටම අනුමෝදන් වේවා අන්ධකාරයේ තිබුණාම අපෑදිලිකම පෑදිලිකම බවට පත් වේවා කියලා අර ගිනි පෙට්ටිය අතට අරන් මෙනෙහි කරනකොට එයාගේ ඇස්වල කඳුළු පිරීලා මම ප්‍රතිපත්ති පූජාව පවත්වමි ආමිෂ පූජාව මාගෙන් ක්‍රමක්‍රමයෙන් නිෂ්ක්‍රමණය වෙලා යනවා අර ආලෝකය දැක්කාම අඳුර අතුරුදාන් වෙනවා වාගේ මේ ප්‍රඥාව මන් දකින්න දකින්න මේ ප්‍රතිපත්තිය දකින්න දකින්න උඩඟුව අහංකාරය මාන්න්‍ය මාගෙන් අතුරුදාන් වෙනවා ඉරදුට හඳුරමෙන් අබිනික්‍රමණය වෙලා යනවා. එනම් මගේ චරිතය වර්ණවත් වෙනවා. ಗುಣධර්ම පිරෙනවා. කිසිම කෙනෙක් කෙරේ මම විවේචනය කරන්නේ නින්දා කරන්නේ ආර්ය පුද්ගලයාගේ ස්වභාවය මා තුළ නිර්මාණය වෙමින් පවතිනවා. අන්න බලන්න එයා පමොක්කයටපත් වෙලා එයා ඵලයටපත් වෙලා දැන් විවේකයටපත් වෙලා එටත් ඔබ වහන්සේ පාම් පත්තු කරන්න කැමතිද? එහෙමයි පින්වත් ස්වාමින් වහන්සේ අනිද්දටපත්තු කරන්න කැමතිද? එහෙමයි පින්වත් ස්වාමින් වහන්සේ පත්තු කරන්න අකමැති දවස කවදද මම පිරිණිවන් පෑවට පස්සේ පත්තු කරන්න අකමැති හේතුව මං ජීවතුන් අතර නැ එදාට මං පත්තු කරන්න අකමැති කියලා කියනවා අන්න බලන්න ජීවිත කාලෙම එයා මේ වතට කැමති වෙනවා එයා මේක ප්‍රතිපත්තියක් වශයෙන් කරන නිසා පාරමිතාවක් වශයෙන් කරන නිසා එනම් මේ නිමොක්ක සූත්‍රය සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ නල වර්ගයේ දේශනා කරන්නේ ඒ දේවතාවට නෙමෙයි මේ දේශනා කරන්නේ මේ මහා සංඝයාට මේ දී පින්වතුන්ට එනන් තථාගතයන් වහන්සේගෙන් ඒ සූත්‍රයේ ශ්‍රවණය කරපෝ මේ దేవතාවටත් යමක් වුණා ඒක මේ සූත්‍රය තුල සඳහන් වෙලා තියෙනවා මේ පින්වත් ස්වාමින් වහන්සේලා මේක ශ්‍රවණය කරනකොට කල්පනා කරන ඇති ඒ దేవතා ආනවා භාග්‍යතුන් වහන්සේගෙන් නිදුකානන් වහන්ස ඔබ වහන්ස මේ නිමොක්කය පමොක්කය දන්නේ කොහොමද කියලා එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආසාව මුල් කොටගත් භවයේ නැති කිරීමෙන් මම නිමුක්කය දන්නවා සංඥා විඥාන නැති කිරීමෙන් වේදනා නිරෝධ කිරීමෙන් සංසිඳ වීමෙන් සත්‍යයන්ගේ ප්‍රමුඛය මම දන්නවා ඒ විතරක් නෙමෙයි විවේකයටපත් වීම තුළින් නිවීම තුළින් මම මේ සත්‍යයන්ගේ විවේකය දන්නවා අන්න බලන්න මේ භවයේ තියෙන මේ ආසාව තමයි නික්මීමට හේතුව අප අපගේ ජීවිතවල යම් යම් අවස්ථාවල ආසාවල් ඇති වෙනවා මේක මේම වුණොත් සන්තෝසයි මට මේ දේවල් ලැබුණොත් සන්තෝසයි මිනිස්සු මට ගරු කෙරුවොත් හොඳයි ආවල්තන මිනිස්සු මට මේම කතා කළොත් හොඳයි බලන්න කල්පනා කරලා මේ ආසාව ඇති වෙච්ච තැන මේ නිමොක්කේ අවශ්‍යතාවය ඇති වෙනවා නික්මීමේ අවශ්‍යතාවය අට ගන්නවා එහෙනම් ආසාව ඇති වෙච්ච අවස්ථාවක බලාපොරොත්තුවක් ඇති වෙනවා. මේ ආසාව බලාපොරොත්තුව මුල් කරගෙන ඇලීම ගැටීම ඇති වෙනවා. මේ ඇලීම ගැටීම කියලා කියන්නේ ලෝභ දේශ මොහ නේද? එහෙනම් ගැටෙනවා කියන්නේ द्वේෂය, ඇලෙනවා කියන්නේ ලෝභය. එහෙනම් මේ ලෝභයයි द्वේෂයයි ඇති වෙච්ච තැන පවතින්නේ මුලාව. එහෙනම් අපගේ ජීවිතය තුළ මේ ආසාව බලාපොරොත්තුව කියන මේ ලෝභ දේශ මොහොලින් නික්මෙන්ට ඕනේ. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ලෝභ දේශ මොහොල්ට අලුත් වචනයක් දේශනා කරනවා. ආසාව සංසිඳවීම තුළින් මම මේ ලෝක සත්‍යයන්ගේ නිමොක්කේ දනිමි මම තථාගත සම්මා සම්බුද්ධ මම නිමොක්කේ දනිමි කියනකොට ඒ దేవතාවයා සාදුකාරයක් දෙනවා මම පින්වලට ආසයි භාග්‍යතුන් වහන්සේ මම దేవතාවක් වශයෙන් මේ ගෘක්කමෝලේ අරක් ගත්තා වැව් ආරක්ෂා කළා ගම්බාර දෙවිය වුණා, ඉෂ්ට දේවතාව වුණා, විහාර සේනාසන ආරක්ෂා කළා. ඔබ වහන්සේගේ ධර්මයේ රකින්න මේ ශාසනය දෙවිය බවට පත් වුණා. එහෙනම් මේ ආසාව නිසා මට නික්මීම නැහැ. බලාපොරොත්තු ඇති වෙලා පිංකුසල් වැඩි කරගෙන දිව්‍ය ලෝකයේ নানা ප්‍රකාර විදියට ඉපදීම නිර්මාණය කළා. භාග්‍යතුන් වහන්සේ එහෙනම් මම මේ ආසාව අත්හැරියොත් මේ බලාපොරොත්තු අත්හැරියොත් මොනවද වෙන්නේ නිමොක්කයටපත් වෙනවා దేవතාව කියලා කියනකොට සාදුකාර දෙනවා අද ඉඳලා මම මේ ආසාව අත්හැරිනවා බලාපොරොත්තු අත්හරිනවා මගේ මිනිස්සු මන් දකින්න ඕනේ මට මේ දේවල් වෙන්න ඕනේ මට ඕන විදිහට මං මේ ජීවත් වෙන්න ඕනේ මම හිතන විදිහටයි මං කටයුතු කරන්නේ කියන මේ ආසාවල් බලාපොරොත්තු මේ මාන්න්‍ය අහංකාර උඩම්කම් මං හැම එකක්ම අත්හරිනවා ඔබ වහන්සේ දේශනා කරපු නිමුක්කයේ උරුමකාරයා බවට මමපත් වෙමි. තථාගතයන් වහන්සේ මේ නිමුක්කේ මම නැවත මොනවද කළ යුත්තේ කියලා කියනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සංඥා විඥාන අත්තරින්න වේදනා නිරෝධය කරන්න ඒවා සංසිඳවා ගන්න එතකොට ඵලයටපත් වෙනවා එහෙනම් නික්මුණාට හරියන්නේ නික්මෙච්ච එකේ වේදනාව තියෙනවා දන් දීලා ඉවරලා අපි කල්පනා කරනවා මං දන් දුන්නා මං තරම් දානපතියෙක් නෑ මම කැවිලි මෙච්චරක් දුන්නා පෙවිලි මෙච්චරක් පෙව්වා පළතුරු මෙච්චරක් කොතල දුන්නායි කියලා මම හිතාගෙන ඉන්නවා නම් ඒ දානේ ලෝභකම තාම අත්හැරිලා නෑ ලෝභය අලෝභය බවට පත් වෙලා නැහැ. එයා තාම කිසිම දෙයකින් නිදහස් වෙලා නැහැ. දාහනේ දීලා ඉවරයි. මාස 3කුත් ගත වෙලා තාම ඉතින් දාහනය අල්ලාගෙන ඉන්නවා. මේ විදිහට සංඥා සංස්කාර වලින් අපිට මිදෙන්න පුළුවන් නම් මේ තියෙන දුක් වලින් අපිට නිදහස් වෙන්න පුළුවන් නම් අන්න එයා නික්මෙච්ච කාරණාව තුලින් සංසිඳනකොට එයා ඒක තුළ ඵලයටපත් වෙලා පමොක්කයටපත් වෙනවා ඒ වගේම තමයි ඒ පත්වෙච්ච ඵලයේ තුලින් එයා සන්තෝෂයටපත් වෙනවා නම් එයාගේ විවේකය අඩුයි. එහෙනම් ඒකත් එයාට කරදරයි. ඒ පත්වෙච්ච අවබෝධය අත්හරිනකොට එයා විවේක සුවයටපත් වෙනවා. එහෙනම් මේ කියන්නේ මොනවද? සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා ඒ විතරක් නෙමෙයි තථාගතයන් වහන්සේ මෙතනදී සිල් සමාදන් කරන ක්‍රමවේදය දේශනා කරනවා. එහෙනම් దేవතාවා කල්පනා කළා මොකද්ද මේ නික්මීම කියලා කියන්නේ? මොකද්ද මේ නිමොක්කය කියන pāli වචනය කියලා බැලුවාම මේ ලෝකේ හැමදේම නික්මෙන්න ඕනේ. ඉක්මුණ භික්ෂුවක් බවට පත් වෙන්න ඕනේ. පාණාති පාතා වලින් අපි නික්මෙන්න ඕනේ. අදින්නා දාන වලින් නික්මෙන්න ඕනේ. කාමයේ සුමිච්ඡාචාර වලින් නික්මෙන්න ඕනේ. මුසාවාද වලින් නික්මෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි සුරාමේරයටත් නිවනට ප්‍රමාද වෙන හේතු වලිනුත් නික්මෙන්න ඕනේ. එහෙනම් මේ නික්මෙන කාරණා වලින් අපි සීලය සමාදි වෙනවා. එහෙනම් කවදාවත් මේ ලෝක සත්‍යයට සිතට කයට දුක් දෙන්නේ නැහැ කියලා කියන්නේ එයා පමොක්කයටපත් වෙනවා. එයා ඵලයටපත් වෙනවා. අවබෝධයටපත් වෙනවා. එහෙනම් මේ පමොක්කයටපත් වෙච්ච කෙනාට මොකද්ද වෙන්නේ? අවබෝධයටපත් වෙච්ච කෙනා කර්ම හදන්නේ නැහැ. කර්ම හදන්න නැත්නම් ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්නේ නැති කෙනාට දුකක් නැහැ. අන්න එයා විවේකයටපත් වෙනවා. එහෙනම් නිමොක්කය පමොක්කය විවේකයේ කියලා කියන්නේ අපි මේ ලෝකේ මාර්ගඵල ලබාගෙන සංසාරයෙන් එතන වෙන ධර්මතාවය. එහෙනම් අද අපි ශ්‍රවණය කරන ධර්මය අපගේ ජීවිත කතාව අපි මොන ආකාරයෙන්ද ජීවත් වෙන්න ඕනේ අපගේ ශ්‍රමණ ජීවිතය මේ නාම රූප ධර්මයන් එක්ක කොහොමද පවත්වාගෙන යන්න ඕනේ අපි රාත් බලයටපත් වෙලා පිරිණිවන් පානකම් අපි මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ කොහමද? අපි වඩන්න ඕන ಗುಣධර්ම තුනක් තියෙනවා. නිමොක්කය කියන ಗುಣධර්මය, පමොක්කය කියන ಗುಣධර්මය, විවේකය කියන ಗುಣධර්මය. එහෙනම් ලෝභයට ඇලිලා දුකට කරදරයටපත් වෙන්න එපා, විවේකයටපත් වෙන්න. එහෙනම් द्वේෂයට අවු වෙලා අවිවේක වෙන්න එපා, විවේකයටපත් වෙන්න. රාගයට අවු වෙලා අවිවේක වෙන්න එපා, විවේකයටපත් වෙන්න. මෝහයට අවු වෙලා මම්මුලා වෙන්න එපා මේ අවිවේකයටපත් වෙන්න එපා විවේකයටපත් වෙන්න එනම් භාග්‍යතුන් වහන්සේ මේ ලෝභ දේශ මොහ රාග වලින් විවේකයටපත් වෙන නිර්වාණ සූත්‍රය අරියත් ඵලයේ සූත්‍රය මේ දේශනා කරනසේක එනම් අපගේ ජීවිතේ සංයුත්ත නිකායේ නිමොක්ක සූත්‍රය කොච්චර වැදගත්ද කියලා කිව්වොත් ඒක මටමයි කිව්වේ භාග්‍යතුන් වහන්සේ මටමයි දේශනා කළේ මං ළඟ තාම නොයික්මුණු ගුණාංග කොච්චර තියෙනවද තාම මම ඵලයට අවබෝධයටපත් වෙච්ච නොවෙච්ච කාරණා කොච්චර පවතිනවද අවිවේකයෙන් මම රාත්‍රිස්සේ කල්පනා කරනවා මම උපක්‍රම කරනවා සැලසුම් කරනවා විවේක නැතුව අවිවේකයෙන් ගත වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි එහෙනම් බලන්න නිමොක්ක සූත්‍රය අපට කොච්චර වැදගත්ද විවේකයටපත් වෙමු පමොක්කයටපත් වෙමු නිමොක්කයටපත් වෙමු ඒ దేవතාවා තථාගතයන් වහන්සේගේ මේ නිමොක්ක සූත්‍රය ශ්‍රවණය කරලා සාදුකාරයක් දීලා දිව්‍ය ලෝකෙකින් භාවනා වඩලා සීල සමාධි ප්‍රඥා වඩලා එයා සෑම දෙයක්ම නික්මලා සෑම දෙය තුළින්ම අවබෝධයටපත් වෙලා සෑම දෙයකම විවේකයටපත් වෙලා ඒ దేవතාවා රහත් ඵලයටපත් වුණා වාගේ එයා සංසාරයෙන් මිදුණා වාගේ විමුක්තියටපත් වුණා වාගේ අපිත් මේ සූත්‍රය ශ්‍රවණය කරපු දෙවියෝ බවටපත් වෙමු අද හිඳලාම හැම දෙයින්ම නික්මුණ භික්ෂුවක් බවට පත් වෙමු. හැම දෙයින් තුළින්ම පිටත් වෙමු. මේ ලෝකේ නිවනට හදාලා නැති මේ ලෝකේ දුකට හේතු වෙන සෑම කාරණාවකින්ම නික්මමෝ කියන ප්‍රතිපත්තිය අපි තුලින් හදාගමු. එහෙනම් සෑම නික්මන කාරණාවක් තුලම දුස්සීල කාරණාවක් තුලින්ම අවබෝධයටපත් වෙමු. ඒ අවබෝධයටපත් වෙලා නැවත මේ කාරණාව ඇති නොවන විදියට වග බලා ගනිමු. සෑම තප්පරයක් ගානෙම ශ්‍රමණයන් වහන්සේලා විවේකයෙන් සිටිනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් අපගේ ජීවිතයේ සෑම විනාඩියකම විවේකයටපත් වෙමු. විවේකයේ තුල අපි ජීවත් වෙමු. සෑම අවස්ථාවක් තුළම අසකන දිව නාසය සමසිත කියන ආයතනවල මේ නාම රූපات එක්ක ගනුදෙනු කරලා අපි අවිවේකයටපත් කරනවා. අපි පුදුමාකාර විඩාවටපත් කරනවා. මේ ඉන්ද්‍රයන් 6 නිසා තමයි අද ලෝකයේ අවිවේකයක් කියලා වචනයක් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් මේ නාම රූප ධර්මතාවයන් මේ කිසිම හේතුවක් නිසා මේ අසකන දිවනාසය සමසිතත් එක්ක ගනුදෙනු කරන්න ඉඩ දෙන්න එපා. පුළුවන් තරම් මේ නාම රූප සංඥා වලින් මුදවලා මේ අසකන දිව නාසය සමසිත පරිස්සම් කරගනිමු ලෝකෝත්තර ආර්ය මාර්ගය තුළ මේක ඇසිරවමු මේ විදිහට ඉන්න පුළුවන් නම් අන්නන් නිමොක්ක සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විවේකය අපට හම්බෙනවා ඒ විවේක සුවයේ අයිතිකාරය බවට පත් වෙනවා එනම් මේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ නල වර්ගයේ නිමොක්ක සූත්‍රය අපගේ සූත්‍රය වේවා අපගේ නිර්වාණ පණිවිඩය වේවා අපගේ කමඨාන වේවා අද ඉඳලා මේ ಗುಣධර්ම තුන මම වඩනවා භාග්‍යතුන් වහන්සේගේ සරණ යනවා මේ ආර්ය ජීවිතේ මම ਸਰව සම්පූර්ණ කරනවා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒකාන්ත වශයෙන් මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පානවා පානවාමයි කියන අදිස්ථාන සිත කරගන්න එහෙනම් අද දින ඉඳලා මේ තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ගුණධර්ම තුන අපේ පාරමිතාවක් වශයෙන් පුරමු සෑම දෙයක් තුළම නික්මෙමු සෑම දෙයක් තුළම ගවේෂණය කරලා අවබෝධයටපත් වෙමු සෑම ඇලෙන ගැටෙන ප්‍රශ්නයක් පිළිම විවේකයටපත් වෙමු. එහෙනම් අද ඉඳලා අපි අලුත් ගමනක් යනවා. අද ඉඳලා අලුතෙන් අපි තථාගතයන් වහන්සේගේ සරණ යනවා. එහෙනම් මේ දේවතා සංයුත්තය මට දේශනා කරපු සංයුත්තය නිමොක්ක සූත්‍රය මට පුද්ගලිකව දේශනා කරපු සූත්‍රය කියාගෙන මේ කමඨාන මේ නිර්වාණ මාර්ගය මේ ආර්ය ගුණධර්මය අද ඉඳලාම පුරුදු කරමු මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පාන්නට මේ සූත්‍රය අපට නිවන් පණිවිඩයක් කමඨාන කරගනිමු හේතු වාසනා කරගනිමු කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි විමුක්කය පමුක්කය විවේකය මේ තුන තුලින්ම නිමොක්කය කියලා කියනකොට ගොඩාක් දුරට මේ අත්හැරීම ගැන මේ කතා කරන්නේ. නික්මෙන්න. නික්මනවා කියලා කියන්නේ තමන්ගේ දේ අත්හරින්න එපා. එතකොට මේ පමොක්කය කියලා කියන්නේ මේ ලෝකෝත්තර මාර්ගයට පිවිසීම ගැන මේ කියන්නේ. එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව ගැන මේ කියන්නේ. විවේකයේ කියන එක තුලින් කියන්නේ මේ රාහත් ඵලය ගැන. එහෙනම් මේ නෙමොක්කය පමොක්කය විවේකය එක එක විදියට ධර්මානුකූලව බැලුවාම මේ නිමොක්කය කියලා කියන්නේ මේ ගැටීම ගැටීම දුක කියන එක පමොක්කය කියලා කියන්නේ මේ ඇලීම කුසලයේ පැත්තට විවේකය කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. එතකොට අත්ත කියලා මතාන යෝගය කාමසුකල්ලිකාන යෝගය මජ්ක්‍ධිමා ප්‍රතිපදාන යෝගය මේ යෝග තුන ඒ කියන්නේ ධම්සප්පවතුම් සූත්‍රය තථාගතයන් වහන්සේ මේ නිමොක්ක සූත්‍රයෙන් දේශනා කරනවා. ඒක තමයි හැම දේ තුළින්ම නික්මෙන්න. නික්මනවා කියලා කියන්නේ ගැටෙන්න නැතුව ඉන්න කියන එකනේ. එතකොට මේ අත්තකල කිලමතාන යෝගී අපි නිතරම අරකට ඇලිලා මේකට ගැටිලා විවිධාකාර ප්‍රශ්න වලට මැදි වෙනවා. මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න අත්ත කිලමතාන යෝගය ගැන දේශනා කරනවා. මේ පමක්කය කියලා කියන්නේ කාමසුකල්ලිකානියෝගේ. අපි යම්කිට අවබෝධයට පත් වෙනම සුඛයිනේ අපට සනීපයිනේ නේද? එහෙනම් මේ සන්තෝෂයටපත් වෙන මේ ස්වභාවයට අහුවෙන්න එපා කියලා කියනවා. නැවත කියන විවේකය. එහෙනම් මේ අත්තකිල මතාණු එකයි කාමසුකල්ලිකාණු එකයි අතර විවේක සුවයක් තියෙනවා. ඒකටපත් වෙන්න. මජ්ක්‍ධිමා පටිපදාන යෝගවන්තා. එහෙනම් මේ අන්ත තුන ගැන තමයි මේ නිමොක්ක සූත්‍රය තුලින් දේශනා කරලා තියෙන්නේ. එහෙනම් මේ සූත්‍රය තුලින් අපට ඇලීමේ ගැටීමේ එහෙම නැත්නම් සීය කියන මේ තුනත් අපට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අත්හැරීම, අල්ලා ගැනීම, නිවීමට කාරණා සම්පාදනය කිරීම. අල්ලා ගන්නවා කට්ටියක්, අත්හරිනවා කට්ටියක්. එතකොට අත්හරිනවා කියලා කියන්නේ යා මේ පමොක්කයටපත් වෙනවා එයා අවබෝධයටපත් අත්හරින කෙනා අවබෝධයටපත් වෙනවනේ. අල්ලා ගන්න කෙනා ප්‍රශ්න වලට මැදි වෙනවනේ. ඒතර අල්ලාගෙන ඉන්නවා කට්ටියක් අත්තරිනවා කට්ටියක්. විවේකයෙන් කියලා කියන්නේ දෙකටම අහුවෙන්නේ නැතුව ඉන්න කට්ටියක්. ඒගොල්ලෝ ලඟ බඩු තියෙනවා. හැබැයි අල්ලලා නැහැ. ඇයි අත්තරින්නේ නැත්තේ? අල්ලලා නැති නිසා අත්තරින්නේ නැහැ. දන් දෙන්නේ නැහැ. දන් දෙන්නේ නැද්ද නැහනේ. ඇයි අල්ලාගෙන හිටියොත් නේ දෙන්න ඕනේ. එහෙම එකක් එයා කියනවා. එහෙනම් මේක තුලින් එක එක මට්ටම් ඉහළට යන්න යන්න ගොඩාක් සියුම් මට්ටම් වලින් යට කියන්න පුළුවන්. දැන් දෙවියෙකුට කොහොමද අපි නිමොක්කය පමොක්කය දේශනා කරන්නේ? දැන් දෙවියෙක් ආවා බැරි වෙලාවත් මෙතනට ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ අපට මේක තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ අපට කියන්න මේ නිමොක්කය පමොක්කය මේ විවේකයේ කියන එක අපට තේරෙන විදිහට කියන්නේ. ඒතකොට මේ දෙයියෝ කැළඹිලා මේක අපට තේරෙන්නේ නැහැ. එතකොට කියනවා පින්වත් దేవතාව මේ නිමොක්කය කියලා කියන්නේ මේ ලෝකයේ මේ නිවනට අදාළ නැති චෛතසිකයන් පාල වෙනවා. දෝමනස්ස සාගත දික්ටි සංප්‍රයුක්ත ලෝභ මූල සුත සිත සෝමනස්ස සාගත දික්ටි සංප්‍රයුක්ත කුසල මූල සුත සිත එහෙනම් කුසල් වැඩි කරාම අපට ගොඩාක් සැප හම් වෙනවා අකුසල වලට කැමැති අකුසල කෙරුවාම අපට දුක් ලැබෙනවා ඒකත් ලැබීමක් නේ එහෙනම් සැප බලාපොරොත්තුෙන් සිතනවා දුක බලාපොරොත්තුෙන් සිතනවා දැන් සමහර කට්ටිය දැන් කල්පනා කරනවා මම කොහොමද මේ දේ හොරකම් කරන්නේ මං කොහොමද ආවල් සංඝයා වහන්සේගෙන් පලිගන්නේ කියලා හිතනවා. ඒ කියන්නේ එයා මොනවද මේ බලාපොරොත්තු වෙන්නේ දුක නේද? එහෙනම් දුක බලාපොරොත්තුෙන් කල්පනා කරන කට්ටියකුත් ඉන්නවා මේ ලෝකේ. හැබැයි දුකට කැමති නෑ කියලා තමයි කියන්නේ ප්‍රසිද්ධියේ. හැබැයි දුකට කැමති කට්ටියකුත් මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම කල්පනා කරන මම කොහොමද විවේකයෙන් ඉන්නේ? මම කොහොමද මේ ගොඩාක් සන්තෝෂයෙන් ඉන්නේ? මම කොහොමද මට කැමති දේවල් ලබා ගන්නෙ? දැන් එයා මොනවද කැමති? සැපයට කැමතිනේ. එහෙනම් සැපයට කැමැත්තෙන් සැපේ පතන කට්ටියකුත් කල්පනා කරන කට්ටියකුත් මේ ලෝකේ ඉන්නවා. දුකේ ගැන කල්පනා කරන කට්ටියකුත් මේ චෛතසික ටිකට කියනවා අපි. දෝමනස්ස සාගත, ditthi samprayukta, මෝහ සාගත සිත. දෝමනස්ස සාගත, ditthi samprayukta, ද්වේෂ සාගත සිත. දෝමනස්ස සාගත, ditthi samprayukta, රාග සහිත සිත. කුසල පැත්තෙන් කිව්වම සෝමනස්ස සාගත දික්ටි සම්ප්‍රයුක්ත කුසල මූල මේ අසංකාරික සිත. එහෙනම් සෝමනස්ස සාගත දික්ටි සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත. උපේක්ඛා සාගත දෝමනස්ස දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිත. ඕමෝම අපි දෙපැත්තෙන් කියාගෙන යනකොට දෙයියන්ට තේරෙනවා මේ සිටිවිලි වලට අපි අවු වෙලා. අපි වාඩි වෙලා මේ සිත විතරනේ අපිට තියෙන්නේ. මේක දිහා බලාගෙන අපි নানা ප්‍රකාර තරංග ඇති කළා. මේ තරංග වලින් අපි මොළා වෙලා. එහෙනම් මේකෙ මිදුණොත් හරිද? ඔව්. මේ දෝමනස්ස සෝමනස්ස දෙකෙම නික්මෙන්න. එතකොට මොනවද අපට වෙන්නේ? සිතවිල්ලක් නැහැ කියලා යම්කිසි අවබෝධයක් ඇති වෙනවා. සිතවිලි අඩු වෙනකොට, සිත නිවෙනකොට අපට විවේකයක් දැන. අන්න ඒ විවේකය සම්පූර්ණ කරන්න වැඩ කරන්න. විවේකේ සම්පූර්ණ වෙනකොට රාත් වෙන්න එපායි. විවේකේ අඩු නම් එයා දන්න තවත් මොනාරි තැනක මොනාරි ඉතුරු වෙලා තියෙනවා. ඒක හොයලා හදනකොට මේක පොඩ පොඩ පොඩ විවේකේ වැඩි වෙනවා. කාලයක් යනකොට විවේකේ සර්ව සම්පූර්ණ වෙනකොට අර කතන්දර ඔක්කොම ටික රෝබල් දුරිස මොහ ඔක්කොම හැදිලා. එයා සම්පූර්ණම එයාගේ අඩුපාඩු ටික හදාගෙන. එහෙනම් මේ සූත්‍රයේ දෙයයන්ට කියනකොට මේ සිතිවිලි වලින් කොහමද යා නික්මන්නේ සිතිවිලි වලින් කොහමද එයා යම්කිසි අවබෝධයටපත් වෙන්නේ සිතිවිලි වලින් කොහමද යාගේ විවේකය හදාගන්නේ එහෙනම් මේ නිමොක්කය කියන එකට අදාළ වෙච්ච මේ චෛතසික 121ක්ම මොනවද දුක නේද එහෙනම් මේ විවේකයට අවශ්‍ය විදියට එයා දැන් අවබෝධයටපත් වෙනවනේ. එහෙනම් අවබෝධයටපත් වෙච්ච සිතිවිලිත් තියෙනවනේ 121ක්. එහෙනම් ඒ චෛතසික මොනවද? ඒකත් දුකක්නේ. එතකොට එයා කල්පනා කරනවා මේ ලෝකේ දුකට හේතු වෙච්ච ටික අයින් කරලා බෑ. ප්‍රඥාවට, ගැලවීමට, විමුක්තියට, නිවනට ඒවත් ප්‍රශ්නනේ. එතකොට මේ චෛතසික වලින් තමයි මේ ප්‍රශ්නේ අවිල්ලා තියෙන්නේ. චෛතසික අඩු කරන්න පටන් ගන්නවා. අඩු කරන්න අඩු කරන්න මේ පැත්තේ විවේකය වැඩි වෙනවා. අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන ඔක්කොම නැති වුණාම විවේකය පරිපූර්ණයි. එයා රහත්. දිව්‍ය ලෝකෙන් එයාට නිවන් දකින්න පුළුවන්. එයා පිරිණිවෙනවා. දෙයියා චුත වෙන්න දෙයියා එතන පිරිණිවෙනවා. දෙයියටත් පිරිණිවෙන්න පුළුවන්. පොතේ තියෙනවා දෙයියා චුත වෙනවා කියලා. රාත් තුනොත් දෙයියත් බැරි වෙලාවත් කමටාන් වඩලා දිව්‍ය ලෝකෙදී දෙයියා ඒකාන්ත වශයෙන්ම පිරිණිවෙනවා. මේක තමයි දෙයියෝ සම්බන්ධයෙන් ඉහළ මට්ටමකින් නිමොක්කය පමොක්කය විවේකයේ සම්බන්ධයෙන් ගත්තාම දේශනා කරන්න තියෙන කාරණා මේකට දෙයියන්ට තේරෙන විදිහට උපමා උදාහරණ ගන්නවා. අරගෙන දෙයියන්ට අවශ්‍ය විදිහට ගැළපෙන විදිහට කරුණු කාරණා ටිකක් සම්පාදනය කළා කියාම දෙයියා තේරුම් ගන්නවා. තේරුම් ගන්න දෙයියා පිළිගන්නවා. හරි මේක වඩන්න පුළුවන් මට. මම අද ඉඳලා මේක වඩනවා. මම මගේ අඩුපාඩු අදනවා කියලා අපටත් ආශිර්වාද කළා. දෙයියත් අපෙන් ආශිර්වාදයක් අරගෙන දෙයියා පිටත් වෙනවා. දැන් පැහැදිලි නේද? වෙන මොකක්ද ගැටලු නැහැ නේද? මේකත් අහන්න දෙවියෙක් නේ. ඔව්. ඒතකොට දෙවියට සෑහෙන ප්‍රඥාවක් දිනුනෙත් එක්කනේ. ඔව්. එහෙම දෙයියට ප්‍රඥාව නැත්තම් දෙයියට ඒක තේරෙන්නේ නැහැ. හේතුව දෙයියට ඒක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. දෙයියට මේක තේරුම් ගන්න අවශ්‍ය දැනුම තිබුණොත් දෙයියා තේරුම් ගන්නවා. තේරුම් ගන්න බැරි කෙනාට මේක දන්නේ එයා මෙතනට එන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන් කෙනාට තමයි තේරෙන ප්‍රශ්නයක් තියෙනවා. එයා එනවා. එයා එන්නේ එයාට තේරුම් ගන්න පුළුවන් නිසා. එහෙනම් මේක වඩන්න බැරි කට්ටිය මහාන වෙනවද? නැහැ. මාන වෙන්න බෑ. ඒගොල්ලන්ට හිතෙන්නේ නැහැ. ඇයි ඒගොල්ලෝ දන්නේ නැනේ මේක කරන්න. එහෙනම් මාන වෙන්නේ කවුද? වඩන්න පුළුවන් කෙනා. එහෙනම් පුළුවන් නිසා මහාන වෙනවා. එහෙනම් එයාට පුළුවන් දේ මොනවද කියලා බලලා ඒකට අදාළ කමටක් දුන්නොත් එයා වඩනවා. නැත්තම් එයා වඩන්නේ නැහැ. පැවිදි වෙන හැමෝටම නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇතුළ පවතින නිසා තමයි එයා සසුන්ගත වෙන්නේ. එහෙනම් එයාගේ ඇකියාව මොනවද? එයාට මොනවද වඩන්න පුළුවන් කියන එක අරියට තේරුම් අරගෙන ඒ කමටාන දුන්නොත් එයාට පුළුවන් මේ භවයේ අවසාන භවය කරගන්න. හොඳයි එහෙනම් අපි සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ දෙවැනි සූත්‍රය නිමොක්ක සූත්‍රය අද සාකච්ඡාවෙන් අපි අවසන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි